මරණ සංඥා භික්කවේ භාවිතා බහුලී කතා මහප්පලා හොಂತಿ මහානිසංසා අමතෝ ගධා අමත පරියෝසානාති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ සරුවචන් වහන්සේ විසින් කත්තු කම්මිතා ඥාණයෙන් අපේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිස දැනගත්තොත් හොඳයි කියලා මහා කරුණාවෙන් ඒ වගේම ප්‍රඥාව කැටි කරලා දේශනා කරපු සූත්‍රයක් තමයි මේ සංඥා සූත්‍රය. ඒකේ අංක 9ක් තියෙනවා. ඒකේ එක තමයි අපි ඒ කතා කරපු අසුබ සංඥාව. ඊට පස්සේ අද අපි යනවා මරණ සංඥා කියන මාතෘකාවට. අංක දෙක. එතකොට එකක් තමයි අපි උපදින හැම කෙනෙක්ම මරණ නිසා ඒක නැවත නැවත සිහිපත් කර ගැනීමේ අර්ථයෙන් එහෙම නැත්නම් මරණ සංඥාවේ වාචාර්ථය තේරුම් අර ගන්න පුළුවන්. දෙක තමයි මේ අසුභ සංඥාව සහ මරණ සංඥාව අතර තියෙන සම්බන්ධතාවය. එහෙම නැත්නම් අසුභ සංඥාවේ මරණ සංඥාවට යන ධර්ම පෙර પરම්පරාව. ඒක සාපේක්ෂතාවයක් තියෙනවා. හැම දෙයක්ම බුදුරජාණන්සේ දේශනා කරනකොට ඒකෙන් මේකට මේකින් ඒකට ඕපනයික ගතියක් ඒ වගේම ධර්ම પરම්පරාවක් එනතම් එකින් එකට සම්බන්ධතාවයක් තියෙනවා. ඒකත් අපි සාමාන්‍ය ධර්ම දේශනාවකදී මතු කර ගන්නවා. එතකොට අපිට අසුභ සංඥා මතක් කරනකොට එකේ පොඩි තල්ලුවක් මරණ සංඥාවට යනවා. නැත්නම් මරණ සංඥාව මතක් වෙනකොට ඊට ඉස්සරහින් මරණ සංඥාවට ඉස්සරහින් අසුබ සංඥාව තියෙනවා නැත්නම් ඒක ආසන්න කාරණා වශයෙන් තියෙනවා කියලා පොඩි පොඩි අන්තර් සම්බන්ධතා අධ්‍යාපනයේදී අපිට වැදගත් වෙනවා. ඉතින් ඒ අසුබ සංඥාවේදී අපි තේරුම් ගන්න උත්සාහ කරේ මේ ජීවිතේ පුරාවටම අපේ හැමදේම අපිට සුබ සංඥාවක් ඇති කරලා දෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක අනිත්‍ය නිට්ටය සංඥාව දුක්ඛ සුඛ සංඥාව අනාත්මය ආත්මය අනාත්ම සංඥාව වෙන අතරේ සංඥා විපදී කල්ලාසල හතරවෙනි එක තමයි මේ කියන අසුබ සංඥාව. අනිත්‍ය නিত্য වශයෙන් අපි හිතාගෙන ඉන්නවා. දුක සැප වශයෙන් හිතාගෙන ඉන්නවා. අනාත්මය ආත්ම වශයෙන් හිතාගෙන ඉන්නවා. ඒව තුනම සංඥා විපල්ලාස මුළු මානව ප්‍රජාවම උපන් දවසේ ඉඳන් මැරෙනකම් ඔන්න ඔය හතුනේ තමයි තියෙන්නේ. ඒ සංඥා විපල්ලාස ගැන කතා කරන හතරක් තියෙනවා. ඒක තමයි අසුබ සංඥාව හැමදේම සුබේට ගණන් ගන්නවා මේකේ. මනුස්ස ලෝකෙට වැඩිය දිවි ලෝකෙ සුබයි. දිවි ලෝකෙට වැඩිය බ්‍රහ්ම ලෝකෙ හොඳයි. මනුස්ස ලෝකෙත් ඥානකමට වැඩිය පිරිමකම හොඳයි. නැත්තම් පිරිමකමට වැඩිය ඥානකම හොඳයි. පෝසත්ලා ඉපදින එක සුබයි. කියලා මේ මංගල කාරණා සුබ කාරණා උද්දී ඉඳලා හඳනකම් මේක තමයි අපි ගත කරන්නේ. විශේෂයෙන්ම පෞල් ජීවිතවල ඒක තමයි තියෙන්නේ. දැන් පැවිද්දන් තුලත් ඒක ඇවිල්ලා. ඉතින් මේකට තමයි උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි සැලසුම් කරන්නේ අපේ මේ සුබ මේ අපි සුබපතනා කියලා එකක් තියෙනවා. කාට හරි සුබපතනවා. කියන්නේ සුබේ මට විතරක් බෑ පතන මට්ටමට අපි තකතිරුයි. සුබය පතන මට්ටමට යනකන් තකතිරුයි. ඒ බුරුම පණ්ඩිත ශාංශකෙන් කොහොමද ශාංශ සැපසනීප කියලා ඇහුවොත් තද්දම තද වෙනවා. උඹලා විපස්සනා කරන කටියද කියලා අහනවා. බුදුජානනාංශ ළඟට ගිහිල්ලා මේ ප්‍රජාපති ගෝතමිය ඒ කියන්නේ කිරියම්මා මෙහෙම ඉස්සරහා වාඩි වෙලා ඉන්න වෙලාවක කිවිසුමක් යනවා. එතකොට කියනවා මේ ਸਰවචනාංශයට දීර්ඝායුෂ වේවා කියලා. අපි පොඩි උන්ට කිවිසුම් යනකොට ආයිබෝන් කියලා කියන්නේ. එතකොට බුදුජානනාංශ කියනවා ප්‍රජාපතිය සරුවච්චන් වහන්සේ නමකට සුබපතන ක්‍රමය ඕක නෙමෙයි. ඕනිකන් ගැමි පහත් වැඩපිළිවෙළවල් වෙයි. ඌව මෛත්‍රී කෝයි සෙල්ලම් කරන්න එන්න එපා කියන්නේ නැතුව කියනවා. බුදුචානන් වහන්සේට සුබපතනවා නම් සුබපතන තියෙන්නේ සංඝයා සමග වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියනවා. නැහඳ ඒක අන්තර් සම්බන්ධතාවය. අපිට කිවිසුමක් කරන්න ආයිබෝන් කියලා කියන පොඩි කාට. ඉතින් පොඩි එකා කතා කරලා අම්මට කියනවා කුණු අරප කියන්න එපා අම්මා. සංඝයාගේ සමගිය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මුතේ කොච්චරක් Tamange ආයුෂ වලට වැඩිය සංඝයාගේ සමගිය පතලා තියෙනවද කියලා බලන්න. පතලවි කිව්වට පැතුවට හරියන්නේ නැහැ. නමුත් මේ සුබ වෙතීම කියන්නේ අද ලෝකේ මොන කුණුහරුපයක්ද කියන්න බෑ. ඒක පතනමයි. අලුත් අවුරුද්දට හැපි නිව් ඉයර් කියනවා. උදේට හැපි good morning කියනවා. හැන්දෑවට evening කියනවා. මේ කුණුහරුප කොහෙන් ආපුවද මේවා? මේ ජීවිතේ කුණු බාල්දියට මේ උපන් දවසේට ඉවර වෙනකම්ම විඳවන එකට සුබ පැතීම් කරනවා. එතකොට අනිවාර්යයෙන්ම මේක මේක ආශිර් මොකද්ද ආම රසවින්දනයක් යනවනේ මේකේ. කවුද මේ රැවටෙන්නේ? මේ බුදුන් උපන් ලෝකේ නේද මේ? මේ බෞද්ධයෝ නේද? ඒක නිකන් සාමාන්‍ය ක්‍රමයට අපි ගිහිල්ලා. ඒ තරම් සුබ සංඥාව. පෞල් ජීවිතවල ළමෙක් හම්බ වෙනකොට සුබ පතනවා. පන්දින දවසට සුබ පතනවා. රසාකම්බචාන් සුබ පතනවා. කසාදයක් බඳපන් සුබවතන. ඕන් තව කාල කණියක උපදිනවා චරෑස් කාගෙන ආයේ සුබවතනවා. ඒක මැරිච්ච දවසේ අබ්බද්ද කරන අඬනවා නී බලන්න අප්පා මම මැරුණා නම් හොඳයි මේට වැඩිය මේ උපන් දරුවා මගේ අතේ මැරුණා කියලා අඬනවා. මේ උපදුනේ මරණයක් බව දන්නේ නැහැ. ඉතින් කියන්නේ කණ්ඩක් කුලී ගියලු පරෑණි සෙන් මාස්ටර් කෙනෙක් කියන්නේ කලතුනා භික්ෂුන් වහන්සේ නමක් එයා ළඟට ගියාම එයා සුබවතව ගත්තාම වැඩේ හරි කියලා කට්ටිය යනවලු පොලිමේ සුබ බතන්න. ඉතින් ගමේ හිටපු මිනිස්සෙක්ගේ තාත්තා නැති වුණාලු. ඊට පස්සේ මෙයා දරුවත් අන්න ගහන්න ගියාලු මාස්ටර් ගාවට. දරුවට සුබ බතව ගන්න. අරිෂ දෙන්නේ මේ தත්ත්ව පිළිත් නූල්කට ගහ ගන්නයි සුබපතව ගන්නයි අයියෝ එන සෙනග. මගේ හිතට නිකන් තට්ටු වෙනවා මේ මනසට මොනවද කියන්න කියලා. දැන් මේ වෙලාව නම් පැයක් තියෙනවනේ බණ කිය හැකිනේ. අර වෙලාවේ පැයක් ඉන්න බෑනේ. ඉතින් දෙකක් කියලා එලව ගන්නවා. ඉතින් අර මනුස්සයා ගියාට පස්සේ මනුස්සයාවලු මොකද මේ බලා කවදාකවත් එන්නේ නැහැ. ඇයි බලන්න ආනේ බලන්න ස්වාමීන් වහන්සේ මගේ මේ තාත්තා නැති වුණා. ආයෙක නිසා මම මේ දරුවට සූපත්ව ගන්න ආවේ කියලා. හොඳයි වාඩි වෙන්න කියලා කිව්වලු. තාත්තමලා ඊට පස්සේ උඹ මැරෙනවා. ඊට පස්සේ පුතා මැරෙනවා කිව්වලු. තාත්තා කතා කළේ එහෙම මේක සුබ පැතීමක්ද මේ කියලා. ඉන්ද්‍රජිකෝල ඉස්සබන් උඹ ඉන්දදී ළමයා මැරුණාම කොච්චර අසුබයක්ද කියලා. එහෙම වෙන්න එපා. තාත්තා මලා ඊළඟට උඹ මැරුණා. ඊට පස්සේ පුතා මැරුණා. ඔච්චරයි ලෝකේ තියෙන සුබේ. උඹට ඉස්සර දරුවා මැරුණා නම් කිසాగෝසි වෙච්ච දේ තමයි වෙන්නේ. ඉතින් මේ සුබ සංඥාව කියන කද බෞද්ධයන් අතර මේ පිටරටින් ඇවිල්ලා මේ අමුතු සෙල්ලමක් පටන් ගන්න තියෙනවා. ඒකට මොනවාරි කිව්වොත් එහෙම පේන්නේ මේ අශිෂ්ට වචනයක් එහෙම නැත්නම් අකරුණාවන්ත වචනයක් කියලා. දැන් අද අපි කීකන ගන්න යන්නේ මේ සුභ සංඥාව නිසා අපිට මරණ සංඥාව අවබෝධ කරගන්න තියෙන අමාරුව. එහෙම නැත්නම් මරණ සංඥාව හරියටියට අවබෝධ කරගන්නකොට ඊයේ කියලා කතා කරගත්ත සුභ සංඥාව අපිට කොහොමද ජීවිතයට අදාළ වෙන්නේ? මම කියන්නේ ජීවිතය කියන එකෙන් මෙතන අදහස් කරන්නේ පැවිදි ජීවිතයට, තපස් ජීවිතයට. එහෙම නැත්නම් භාවනා ජීවිතය කියන්නේ. ඉතින් මේක ඉතාමත්ම ලස්සනට ඒ බුරුමේ පණ්ඩිත් ස්වාමීන් වහන්සේ ලස්සන ධර්ම પરම්පරාවක් පෙන්ලා දෙනවා. ඒ කාටවත් නෑ බෑ කියන්න බෑ. හැබැයි ටිකක් අර පැංගිරි දෙයක්, ඇඹුල් දෙයක්, කටුසර දෙයක් වළඳනවා වගේ තමයි තේරෙන්නේ. ඒකට උන්වහන්සේ මේ මම ඔය ධර්ම දේශනාව ආරම්භයේදී සජ්ජායනා කරපු මරණ සංඥා භික්ඛවේ භාවිතා බහුලී කතා මහප්පලා හෝති මහානිසංසා අමතෝ ගදා අමත පරියෝසානා කියන වචනය අර කියනවා මානිනි අමත කියලා කියන්නේ මරණය නැති තැන මත කියලා කියන්නේ මරණයට අමත කියලා කියන්නේ අමෘතයට නැත්නම් නිවනට ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් ඇති මරණයට. ඒ නිසා මරණ සංඥාව තමයි අමෘතය ලබා ගැනීමට කෙටිම මාර්ගය කියලා උන්වහන්සේ කතාවක් පෙන්නනවා. එහෙම නැත්නම් ඒක ටිකක් ඒ ටිකක් මේ තවත් පතුරු ගහලා පෙන්නනවා විසුතුරු කරලා පෙන්නනවා හොම්බේ උලලා පෙන්නනවා මරණේ දැකපු නැති කෙනෙකුට ජීවත් වෙද්දී අමෘතයට යන්න බෑ. අමෘතයට යනකොට අනිවාර්යෙන් මරණේ හරහා යන්න ඕනේ. ඒකයි මේ අතන මෙතන කැක්කුම් පිපුරුම් බලාපොරොත්තු සුන් වීම වේදනා ඒ හරහා තමයි දුක්ඛ සත්‍ය තේරුම් ගන්න. දුක්ඛ සත්‍ය අවසාන තේරුම් ගැනීම තමයි මරණ තරම් වේදනාවක් ඇවිල්ලත් සත්‍ය කඩා ගන්න නැතුව ආනපනි කඩා ගන්න නැතුව යන්න පුළුවන් මනුස්සයාට නියම මරණය එනකොට භාවනාව උදව් කරනවා. එහෙම නැත්නම් මේ කැස්සට කිඹිස්සට වැස්සට මැස්සට බය වෙලා භාවනා කරන කෙනාට මරණයට කිසි උදව්වක් වෙන්නේ නැහැ. නිසා එnde එnde එnde එnde අපේ භාවනාවේදී අප කරා පැමිණෙන ඕනේ දුකකදී අකරතැබ්බකදී ත්‍යසනයකදී සතිය පාත්තන්න පුළුවන් කියන ඒක කියන්නේ ප්‍රතිශක්තිය කියලා පෞරුෂත්වය කියලා වඩපු කට්ටිය අතින් අපි අතර විවිධාකාර වෙනස්කම් තියෙනවා අපි ඔක්කොම එක ශාලාවේ භාවනා කරන අය. ඒ 317 වෙනි භාවනා වැඩමුළුවේ ඉන්න අය. නමුත් එක එකනාට යම් දුකක් ආපුවාම ඒ දුක තියෙද්දිම සතිය පවත්වන්න පුළුවන්කම සහ බැරිකම අතින් අපි දෙන්නේ සමාන නැහැ. අපිට කරන්න තියෙන්නේ ඊටත් වැඩි දුකක් ඇවිල්ලා තියෙද්දි මට පුළුවන් ද සතිය පවත්වන්න. මට පුළුවන් ද හුස්ම ගන්න. මට පුළුවන් ද සක්මන් කරන්න. ආදි වශයෙන් කරන එක නම් ඒකට සම්මාදිට්ඨිය කියලා කියනවා. ඒකට අපි කියනවා භාවනාවට සූදානම් ශරීරය කියලා. ඉතින් ඒක වෙලා නැත්තම් මේ බණෙන් අදහස් කරන්නේ ඒක තමයි. තමන්න දරා ගන්න පුළුවන් යම් යම් මට්ටම් වලදී දැන් සතිය පවත්වපු පිරිසක් එක තමයි මම මේ ධර්මදේශනා පවත්වන්නේ. ඒගොල්ලෝ තමන්ගේ කමඨාන් මාර්තාව ලියනවා. මම ආරාධනා කරනවා ওই භාවනාව හරිනම් හෙට වෙනකොට ඔයිට වැඩි උග්‍ර දුකක්, තීව්‍ර දුකක්, ඔළුව උස්සන්න බැරි දුකක් ඒ තියෙද්දි ඔය ක්‍රමේටම පුළුවන් ද බලන්න සතිය පවත්වන්න. පුළුවන් ද බලන්න හුස්ම බලන්න. පුළුවන් ද බලන්න වම දකුණ බලන්න. ආන්න එහෙමනම් යන්න ඉස්සෙල්ලා තමයි දැනගන්න පුළුවන් මගේ භාවනා වැඩිලා තියෙනවා. මගේ සතිය වැඩිලා තියෙනවා. මට මරණානුස්සතිය එහෙම නැත්නම් මරණ සතිය එහෙම නැත්නම් මරණ සංඥා වැඩිලා තියෙනවා කියලා. ඉතින් මේ කාලකන්නිකමනේ අපි යන්නේ. දැක දැක දැන දැන එන ඕනම කරදරයක්, අමලියක්, දුකක් ව්‍යසනයක් එනකොට කාගවත් වටපිට බලන්නේ ඒ තියෙද්දි හුස්ම මුල මැදාක බලන්න පුළුවන්ද? ඒ කරන යන සක්මන කඩා ගන්න නැතුව කරන්න පුළුවන්. නැත්නම් කැඩුනත් ආයෙසරය සක්මන්ට ගේන්න පුළුවන්ද? නැත්නම් මේ කන බත්පත් දිගට කාගෙන යන්න පුළුවන්ද? මේ මදින දත් මැදිල්ල දිගට කරගෙන යන්න පුළුවන්ද? මේ කරන නෑම ඔය දුක තීද්දිත් කරගෙන යන්න පුළුවන්ද කියලා ඒක දිහා බලන්න කැමති නම් කවුරු හරි ඒකේ ස්ත්‍රී පුරුෂ භාවයක් නැහැ. ඒකේ පැවිදි උපැවිදි භාවයක් නැහැ. ඒකේ බෞද්ධ අපෞද්ධ භාවයක් නැහැ. බුදුජානනාංශي අන්න උණ්ඩටයි මේ කතා කරන්නේ. ඒ නිසා භාවනා කරන සමට මරණය නොඑන්න ඕනේ. මට කරදර නොඑන්න ඕනේ කියලා එහෙම තමයි අපිට පන්සල් වල උගන්වන්නේ. එහෙම තමයි අපිට දහම් පාසල් වල උගන්වන්න හදන්නේ. එහෙම තමයි අපිට මේ පිරිවෙන් වල උගන්වන්නේ. එහෙම දෙයක් නැහැ. අපිට මේ භාවනා කරන නිසා මට ජාති ජරා ව්‍යාධි මරණ නොඒවා කියලා කියන එක නෙවෙයි තියෙන්නේ. ජාති ජරා ව්‍යාධි මරණ ගණන් ගන්න එපා. එතකොට මේ ජීවිතේ නිවන ලැබෙයි. ජාති ජරා ව්‍යාධි මරණ විශේෂම ව්‍යාධි ජරා ව්‍යාධි මරණයේදී සතිමත් වෙන්න පුළුවන් කියන එක තමයි බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් අපිට පෙන්වන්නේ. ඒක තමයි සාරා සංඝ සල්පලක්ෂය පෙරම් පෙරුවේ. ඒක මේ බුදුරජාන් වහන්සේ වගේ නමකට අනේ ව්‍යාධි ජරා ව්‍යාධි මරණ නොයේවා කියලා පතන එකක් නෙවෙයි කිසాగෞතමී කවුද මේ ප්‍රජාපති ගෞතම කිව්වා වගේ දීර්ඝායසව පැතිල්ලක් නැහැ. උන්වහන්සේ ඒකට ලෑස්තිලා ඉන්නේ. ඒක අපිට බෝ කරනවා එළේදී බුදුහාමුදුරුවෝ. මොකෙන්ද? මරණ සංඥාවේ. ඉතින් මරණ සංඥාව මේ විදිහට අපි බත් පිඟානට ගෙනල්ලා නැත්නම් මූණ බලන කණ්ණාඩි ඉස්සරහට ගෙනල්ලා අස්පනා පිට ගෙනල්ලා පෙන්වන්නේ උන්වහන්සේ දේශනා කරන මරණයට ආසන්නම කාරණාව නැත්වම බැරි කාරණා තමයි උප්පත්තිය. ඒක නිසා කවදා හරි වෛද්‍යවරයෙක් ලියයිද කියලා අහනවා මෙයා මැරුණා මරණයට හේතු කාරණා වෛද්‍ය සාතිකේ ලියලා අස්සම් කරන්න ඕන. මේ ලෝකේ කවම කවදාවත් දොස්තර කෙනෙක් මරණයට ආසන්නම කාරණාව උප්පත්තිය කියලා ලියන්න තරම් කොන්දක් නැහැ අද වෛද්‍ය විද්‍යාවට. ඉස්සරහට එන්නෙත් නැහැ. ඒගොල්ලෝ කියන්නේ පීන සමාරු හැදුනා, කැස්සක් ආවා, කොරෝනා හැදුනා, උස්ම ගන්න මතක නැති වුණා. ඔහොම කියලා තමයි ලියන්නේ මේ මරණයට හේතුව. මම හිතන්නේ මෙඩිකල් ෆැකල්ටි කියලා මම දේශනයක් දුන්නත් මෙඩිකල් ෆැකල්ටි එකේ සිලබස් එකට දායි කියලා මරණයට හේතුව උප්පත්ති කියලා. ඉතින් සුදුහාමර කෙනෙක් ගියාලු කොළඹ වීසා එකක් ගන්න. ඒ ගියාම හරියට රස්තියාදුනේ ඕකේ. ඉතින් ආය යනකොට කිව්වට පස්සේ ඒ ඉන්න තරුණ අම්මා කෙනෙක් කිව්වලු අනේ ස්වාමීන් වහන්සේ අපේ ගෙදරට එන්න ආයෙ යන්න බෑනේ දානේ ගන්න ওই කැලේට අපේ ගෙදරට එන්න දානේ ගන්න කියලා ඉතින් මේ අම්මලා ඇති කළ හිටලු දානේ ඒ ආණ්ඩුවේ වැඩ කරන දවස. ඉතින් එතකොට ඒ අම්මා කලබලෙන් නගනකොට අල්ලපු ගෙදර තරුණම්ම ඇහුවලු ඔයා මොකද කරන්නේ ඊට පස්සේ බලුවා අපේ ගෙදරට සුදුහාම කෙනෙක් හිට වඩිනවා මේ වීසා ගන්න එන ගමන් මං කිය පවර්ලා තියෙන්නේ ඉතින් එනවයි කියලා අනේ මටත් අවස්ථාවක් දෙන්න දාන ටිකක් දෙන්නයි කියලා. ඉතින් ඒ දෙන්න යාළුවෝ දුන්නලු. දුන්නාට පස්සේ රාහම්තුරු ඇවිල්ලා බණ කියනකොට අල්ලෝ විතර අම්මා අර දාන විසිතුරු වෙන්න ඉතින් එක එක දේවල් පූජා කරලා කිව්වලු අනේ ස්වාමීන් වහන්සේ මගේ මුළු ජීවිතේම ඉවරයි මට හොඳ කලවයසේදී ළමෙක් හම්බුණා ඒ ළමයා මලක් එදා ඉඳලා මගේ ජීවිතේ පුදුමාකාර කාලකන්ණි ඒ නිසා මම දැන් දන් දෙනවා සිල් රකින්නවා අර වෙච්ච වියසනේ නිසා ඇයි ඒ වාගේ මේ 6 4 නොදන්න පුංචි දරුවෙකුට ඇයි ඒ වගේ වියසනයක් වෙන්නේ කියලා මොකද්ද මේ ළමයා කරපු කර්මේ මේ මේ කාලේ මැරෙන්න කියලා ඉතින් ආමතුගලු උපදිච්ච එක තමයි කිව්වලු. තද වෙලා හොඳටම කේන්ති ගිහිල්ලා තියෙනවා. මේ ඉපදිච්ච නිසායි මරණේ කියලා. ඉතින් වෙනමම බණක් කියන්න සිද්ධ වුණාලු. උපත්ති නිසා තමයි මරණය සිද්ධ වෙලා තියෙන්නේ අපි ඒක පිළිගන්නේ අන්තිමටම. ඒකට සිකී සරුවච්චන් වහන්සේ බෝධිසත්ව කාලේ විශ්වබෝ සරුවච්චන් වහන්සේත් වෙන්න ඇති මට මතක නැහැ මහානිදාන සූත්‍රයේ ගීක යතයලා කියලා ගහක් වල භාවනා කරන ඉන්නකොට මේ මිනිස්සු පුදුම විදියට මරණයට බයනේ බැලුවොත් මාත් බයයි මේ මරණයට ආසන්න කාරණා මොකද්ද කියලා කල්පනා කරගෙන කරගෙන කරගෙන යනට නැතුවම බැරි අත්‍යන්ත කාරණාව තමයි උප්පත්ති කියලා තේරුම් ගත්තලු ඒක ඒක ඒක මොලයක් තියෙන මිනිහකට තේරෙන්නේ නැහැ කල්පනා කරන මිනිහකට තේරෙන්නේ නැහැ මොකද මරණයට හේතුව මේ මොකක් හරි නොසලකීමක් නැත්නම් දොස්තර මහත්තයා ඉන්ජෙක්ෂන් එකක් අරදලා එතන හුස්ම ගන්න මතක නැති වෙලා කීවල බලන්නකෝ මේ මරණ ඕනේ පන්සහතියක් කියන්නේ ආසන්න කාරණාව. ඒක ලස්සන ඥානන්ද සාංශේ බණට කියලා තියෙනවා. ඒකයි මගේ මේ කට උල් වෙලා තියෙනවා කියන්නේ. කවදාකවත් ලියන්නේ නැහනේ. කියන්න කොන්දක් නැහැනේ දොස්තර කෙනෙකුට හෝ ඊතර මිනිසුකට මේ මාසේ ඉපදිච්ච නිසා මරණය කියලා නමුත් බුදුහාමර මොකද්ද කියන්නේ? සිකී සර්වචන් වහන්සේ බෝසත් කාලේ ඉගෙන ගත්තේ මොකද්ද? මරණයට හේතුව උප්පත්ති. උප්පත්තියට හේතුව මොකද්ද? භවේ. භවයට හේතුව මොකද්ද? තෘෂ්ණාව. තෘෂ්ණාට හේතුව මොකද්ද? පස්සෙන් පස්සේ පස්සේ පස්සට යනකොට තකතිරුකම තමයි තියෙන්නේ අවිද්‍යාව තමයි තියෙන්නේ මේ නිසා මේ මේ ඔය තියෙන වැඩපිළිවෙලේ ධර්ම પરම්පරාව යනවා කොච්චර වෛද්‍ය විද්‍යාව නැටුවත් මැරෙන එක වළක්වන්න බෑ ඒ වගේ මැරෙන මොහොත වෙන් කරන්න බෑ ඒ ඔක්කොම තීන්දුයි. ඒ අතරමැද ගාණක් කඩා ගන්න විතරයි යන්නේ ওই කට්ටිය. යමයා ගන්න ජීවිතේ විතරයි වේදා ඉංග්‍රීසි දෙකමයි සිංහල දෙකම එකයි ජීවිතයයි සල්ලි දෙකම ගන්න. හොඳ නෑ එහෙම මට අදත් සුදේ උදේ සුදු මහත්තයා කතා කරලා ඉවෝ බාන්ත ටිකක් හැර වැඩි කියලා දොස්තර මහතුරුට. මම කෝ ඒක ටිකක් සාමාන්‍ය කට්ටිය දන්නවා දැන් කියලා. මට කිසි තරහක් නෑ මට උංගා කොන්ද යාළු දොස්තර මහතුරු ඉන්නවා. ඉතින් වෙලා අමාලාට කි මං කියන ඔයගලගේ දොස් තර වෙලා තියෙන්නේ කියලා. ඒ කාටුන් එක තිබ්බා මං උරුමේ ඉන කාලේ දොස්තර මාතුරු මේ ඇත්තම කියන්න ඕන දේවල් නෙවෙයි මේ ඇත්තම කියලා. ඒගොල්ලෝ වැඩ වර්ධනයක් කරලා බර ගාණක් විශ්ිතාල මිනිස්සු මරනවා පඩි වැඩි කිරුවේ නැත්නම් අපි වැඩට යන්නේ ලියලා තියෙනවා වෛද්‍ය සහතික නිවාඩු මත දොස්තර වැඩට යන්න. සහතික ලියන්නේ කවුද අසං කරන්නේ කවුද? ඒත් දොස්තරම තමයි. මෙඩිකල් නියු දාලා දාලා ඊට පස්සේ කාටුන් එක දාලා තුන දැන් දොස් කට්ටියගේ තර වෙලයි කියලා. මේ වාගේ කුණුහරුපක තමයි අපි ඉපදිච්ච ලෝකේ. දැන් ඒ ලෝකේ තමයි ජීවත් වෙලා තියෙන්නේ. දැන් පණ්ඩිස්සංශ කියනවා ජීවිතේට ප්‍රධානම ආසන්නව කාරණාව මරණයට ආසන්නව කාරණාව ජීවිත හොඳට කල්පනා කරලා බලන්න නැත්නම් මහා නිදාන සූත්‍රය කියවන්න. නැත්නම් කටුකුරුන්ගේ සංස්කෘතික බණ කියවන්න. කොන්න ලස්සන දෙක විස්තර කරලා තියෙනවා. ඊට පස්සේ අහනවා උප්පත්තියට හේතුව මොකක්ද කියලා. දැන් මේ මේ ධර්ම પરම්පරාව දිගට කරගෙන යනවා. අපි උපත්තුනොත් අනිවාර්යෙන් මැරෙනවා. ඒක පිළිබඳව ආය මුණ දිහා බලාගෙන මේ අසුබ දේවල් කියන්න එපයි කියන්නේ දැන් නෑනේ මැරෙනවා. ඒක ආය දෙක ගන්න නැත්සත් ඉගෙන ගන්න ඕනේ නෑනේ ඒකට. කේන්දරයක් ලිව තියෙනවනේ කේන්දරය අයිති එකක් මැරෙනවා. ආයක දෙකක් නෑ. ඕක තමයි උපන්න <laughs> සාතිකයක් තියෙනවා අනිවාර්යෙන් මැරෙනවා. ඊට පස්සේ දැන් ඊට පස්සේ කාරණාව ඒ ස්වාමීන් වහන්සේ තර්කානුකූලව අහනවා මරණය සිද්ධ මොකද්ද? කර්ම තියෙන තාක්කල් උපදිනවා. ඒක වළක්වන්න බෑ. මොහොතේ රැළ නගිනවා. මොහොත අශික්ෂිත තාක්කල් වතුර තියෙන තාක්කල් නලිනවා. ඒ වගේ අපි ළඟ කර්ම තියෙන තාක්කල් අපිට උප්පත්තියක් ලැබෙනවා කියන එක කොහේ හරි ගිහිල්ලා අපි ගැරන්ටි අම්මා කෙනෙක්ගේ බඩේ හරි සිංහල අම්මා කෙනෙක් බඩේ හරි කරපොත්තේගේ බඩේ හරි උපදිනවා. ඒක වළක්වන්න බෑ. එතකොට මේ කර්ම ශක්තිය තියෙන තාකල් උපදිනවා කර්ම ශක්තිය තියෙන තාකල් මැරෙනවා. එතකොට પરම්පරා දෙකක් පිටිපසට ගිහිල්ලා තියෙනවා. අපි කිසිම කෙනෙක් අපේට කොච්චර කර්ම තියෙනවද කියන එකේ account balance එක තාම දන්නේ නැහැ. දැනගන්නත් බෑ. ඒක දේවදා සූත්‍රයේදී සරුවචනාංශේ පින්න පාතේ වෙලා තියෙන වෙලාවක යනවා නිගණ්ඨ ආරාමයකට නැත්නම් අන්‍ය තීර්ථක ආරාමයට යනකොට එක්කෙනෙක් ඉන්නවා තනි කකුලෙන් හිටගෙන අත් දෙක දිග අරගෙන ඉරදියා බලාන ඉන්නවා කර්ම කරන්නේ නැතුව කර්මක්ෂය කරන්නේ. අතුම් මරන්නේ නැහැ හොරගම් කරන්නේ නැහැ කාමීත්‍යචාර කරන්නේ නැහැ බොරු කේලම් හිස් වචන පරිස වචන නැහැ තනි කකුලෙන් හිටගෙන ගහක් වගේ ඉන්නවා. ඊළ අහන බුදුජානක මොනවද මේ කරන්නේ? මම කර්ම නොකර ඉනවා මම කර්මක්ෂය කරනවා. හොඳයි. දැන් අපි අධික වහන පරියන්කයක් ගහගෙන ඉන්නේ. ඒත් අපි කර්ම නොකර ඉන්න එකනේ කරන්නේ. අහනවා දැන් ඔයාගේ කර්ම ගෙවෙන බව දන්නවද කියලා. නෑ නෑ මට ගුරුන්නාංශ කියලා තියෙන්නේ ක්‍රියා කරන්න එපා කතා කරන්න එපා කර්ම රැස් වෙනක නතර වෙනවා කියලා. ඒකට ස්වාමීන් වහන්සේ අහනවා දැන් ගුරුන්නාංශ කියපු නිසා ඒක විශ්වාස. ඔය පටන් ගන්නකොට කොච්චර කර්ම ඒකක කීයක් තිබ්බද කියලා. දන්නේ නෑ. දැන් අවුරුදු කීයක් තනි කකුලෙන් හිටියාද? දැන් අවුරුදු 5යි 7යි. ඒ කාලය ඇතුළත ඒකක කීයක් ගෙවුණාද? දන්නේ නැහැ. ඊට පස්සේ තව ඉතුරු කොච්චර තියෙනවද? දන්නේ නැහැ. ඉතින් එහෙනම් කොහොමද දන්නේ මේ තනි කකුලෙන් හිටගෙන භාවනා කරනකොට භාවනා කරනවා කියලා කියන්නකෝ. කර්ම ගෙවෙනවයි කියලා. දන්නේ නැහැ. තව කෙනෙක් ආවට යන්නේ හතර වැටිටි ගිනි ගොඩවල් හතරක් ගහගෙන පට්ට අවුවේ පංච තප ක්‍රමයට කෙලස් තවනවා. මොකද්ද කරන්නේ? මම කර්ම ගෙවනවා. ඇයි ඒ? කර්මක්ෂය කියන්නේ නිවන. ඒ නිසා මම මොනවක්වත් කරන්නේ පට්ට අවුවේ පච්ච අවුවේ තවනවා. ඒකමයි හිත තියන්නේ. අතීතේ ගන්න දෙන්නෙත් නෑ අනාගතේ ගන්න දෙන්නෙත් නෑ ගින්නට තැවෙන තැවිල්ල හිත තියන්නේ. දාඩිය දානවා. කතාවල අර ප්‍රශ්න ටික අහනවා. දන්නේ නෑ. තව කෙනෙක් මේ කෑම කන්නේ නෑ වතුර බොන්නේ නෑ පුළුවන් තරම් හුස්මෙම ජීවත් වෙන්න බලනවා. ඒ කර්මක්ෂේකයි. ඉතින් පොලිමම ප්‍රශ්න විචාර කරලා බුදුසසුන්සේ ඇවිල්ලා සංඝයාට කියනවා මේ මිනිස්සු පුදුමාකාර කැපකිරීමක් කරනවා කර්මක්ෂය කරන්න, කර්ම රැස් නොකරන්න. නමුත් ඒගොල්ලෝ තිබුණු කර්ම ප්‍රමාණය දන්නෙත් නෑ, ඉවරච්ච කර්ම ප්‍රමාණය දන්නෙත් නෑ, ගෙවුණද නැද්ද දන්නෙත් නෑ. පිළි පිළි අරගෙන යනවා. මේ තමයි අනාර්ය පරිේශන කියන්නේ කියලා. නැත්නම් අනාර්ය පරිේෂණ කරන්නේ ඒ නිසා අපි මේ කරන වැඩේ අපි දැන් භාවනා කරනවා කියලා ඉඳගෙන ඉන්නවනේ අපි භාවනා කරනවා කියලා සක්මන් කරනවනේ අපි භාවනා කරනකොට බත් කනකොට සතිමත් වෙනවනේ අපි භාවනා කරනකොට කියලා ධක්මදිනකොට සතිමත් වෙනවනේ එක එක දේවල් සතිමත් කරනකොට අපි බලන්නේ හිත අතීත අනාගතයට යන්නේ නැතුව ලෝකේ ප්‍රශ්න කල්පනා කරන්නේ නැතුව අනුන් ගැන කල්පනා කරන්නේ නැතුව කර්ම කරන්නේ නැතුව හිත ආරක්ෂක භූමියක ගෝචර භූමියක සත්පට්ඨාන භූමිය තැම්පත් කරගන්නයි හදන්නේ. සමහරట్లాට පුළුවන් ඒක අපිට. ඇයි එහෙම කරන්නේ? එහෙම නැත්නම් අලුතෙන් කර්ම රැස් කරන එකයි කරන්නේ. අපි මේ කියන්නේ සබ්බ පාපස්සා කරනවා. සියලු පමෙන් වැළකී සිටීම. නමුත් ඒ මතින් නිවන් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ අපිට ප්‍රකාශ කළා නැහැ. බුදුරජාණන් වහන්සේ සඳහන් කළ දේ මේ නෝපන්න කුසල් නොයිපදීම් පිස ඕගොල්ලන්ට මේක බොහොම දවස් දෙකෙන් තුනෙන් මේක උත්සාහ කරලා බලන්න පුළුවන්. ඒකට දැනට තියෙන කර්ම වලට මොකද වෙන්නේ? දැනටමත් තියෙන අපනිශ්‍රය වශයෙන් ගෙනාපු කර්ම වලට මොකද වෙන්නේ? ඒක තමයි uppannānaṁ pāpakānaṁ akusalaṇaṁ dhammānaṁ na uppādāya candanjaneeti vāyamati viriyaṁ ārabati cittaṁ paggannāti padahati. අපි හොඳට භාවනා කරනකොට කවුරු හරි කහිනවා. කහින කොට අපිට කේන්ති යනවා නම් අලුතෙන් කර්ම රැස් වෙනවනේ. ඒ අපිට කැස්ස ඇහෙන්නේ අපි ගියාත්මල කවුරු හරි භාවනා කරද්දි කහින්ද ඇති. එතකොට අපිට සද්දයක් ඇවිල්ලා කරදර කරනවා. ඉතින් අපිට හිතෙන්නේ නෑ මේ මේ කහින එක්කන මේ මගේ භාවනාව කඩන්න කහිනව නෙවෙයි මාසේ උගුර කහන නිසායි කහින්නේ. ඉතින් ඕක මම කරදරයක් කරගෙන මම වෛර කෙරුවොත් මට මොකද වෙන්නේ? අලුතෙන් කර්ම රැස් වෙනවනේ. ඉතින් ගුරුවරු කියනවා දැන් උඹට ඉඳගෙන ඉන්න පුළුවන් නම් සතිය වඩන්න පුළුවන් නම් ඔය කැස්සේ එnde ඉස්සෙල්ලා සතිය පිහිටවන්න, කැස්සෙන් පස්සේ සතිය පිහිටවන්න. ඒකට කැස්සෙන් කර්ම රැස් වෙන්නේ නැහැ. කැස්සට වෛර කරන්න එපා. පැසට හිත පිට ගියාට හිත නරක කරගන්න එපා. ඒකෝට කර්ම රැස් වෙනවා. අමනාපේ පහළ වෙනවා. පුළුවන් නම් බේරන්න කියලා. ඉතින් කැස්සෙන් වැස්සෙන් ඕක නගල නගල නගල කැලලක් කපලා ගියත් කර්ම රැස් කරගන්න නැතුව ඉන්නවයි කියන එකනේ ඔය සාන්ති ජාතකයේ බුද්ධ ජානසේ කරලා පෙන්නලා තියෙන්නේ. අත කපනවා, පය කපනවා, උරිස් කපනවා, කපලා සාන්තිවාදී ගතිය පවත්නවා. අපිට දැන් ඒක කරන්න බෑනේ. අපේ අපේ සතියේ ඉච්ඡර දියුණු නැහැ. කෙසේ නමුත් කර්මක්ෂය වෙනකොට ඉස්සෙල්ලා වර්තමාන මොහොත කර්ම රැස් කරගන්න නැති එක තමයි අපි ඔය සතියේ මූලික පියවරදී කරන්නේ. අපි උත්සාහ කරලා බලනවා හුස්ම රේ 10ක් ඉන්නවනම් 10 කරනකොට 15ක් කරන්නකෝ. 15 කරනකොට 20ක් කරන්නකෝ. එතකොට හිතේ තියාගන්නකෝ මේ 20 විදුවෙන් කර්ම රැස් වෙන්නේ නැහැ. සක්මන 10ක් පියවර කරන 20 30 කරනකොට ඒ වෙලාවේ කර්ම රැස් වෙන්නේ වර්තමාන මොහොත නූපන්න කුසල නොවිපදි වෙන්නේ. නමුත් 20 30 40 50 යනකොට හිත පිට යනවා, ගල් ඇනෙනවා, උෂ්ණ දැනෙනවා, සීතල දැනෙනවා, කැස්ස වැස්ස මැස්ස එනවා. අන්න එතනදී හිත නරක කරගන්න නැතුව හිටියානම්. ආනේ යාට තේරෙනවා ඉස්සර නම් මට හොස්සලංගේ මැස්ස යන්න බෑ. දැන් නම් මැස්සෙක් කියලා කටේ වැහුවත් ගාලල්ල. ඒ උපං කර්ම නැති කිරීමේදී වචන තමයි ගාලල්ලා කියන්නේ. කවුරු වෙල බැන්නත් කවුරු ස්තුති කෙරුවත් good morning කිව්වත් good evening කිව්වත් ගාලල්ලා. එතකොට තේරෙන පණ ගන්නවා ලෝකයට පේට බැරුව යනවා. ලෝකයට ඕන කරන්නේ කරන දෙයට ප්‍රතික්‍රියා කරන එක. ප්‍රතික්‍රියා නොකර හිටියොත් ඊට පස්සේ තියෙනවා අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය ඡන්දක් ධනේති වායමති විරියං ආරබති චිත්තම් පග්ගණ්ණාති පදායති මාතුල సంతාණය මෙතෙක් නොඋපන් අධි කුසල කර්ම මං එකතු කරන්න ඕනේ එහෙමනම් දන් දීපේකනා දාන සීල දෙකම කරන්න ඕනේ දානය සීලය කරපේකනා දාන සීල භාවනා කරන්න ඕනේ ඒකේ සමත සීල සමාධි ප්‍රඥා කරපේකන සීල සමාධි කරපුවා සීල සමාධි ප්‍රඥා කරන්න ඕනේ. දැන් මගේ හිත සුදුසුයි අධි කුසලයට. නමුත් අපේ ගමේ කෙනෙක්වත් අහල පහල කෙනෙක්වත් අධි කුසලයේ දන්නේ ඒකයි මේ සූත්‍රයේ මුලින් සඳහන් කරේ මහප්පලාහෝනි මහානිසංසා කියලා කියන්නේ සාමාන්‍ය ඵල දෙන හොඳ දේවල් අපි දානවා. මහත්ඵල දෙන දේවල් මහානිසංස දෙන දේවල් ඒවා තමයි භාවනා කුසලයේ කියලා කියන්නේ. භාවනා කුසලේ මොකද කරන්නේ? නිකන් ඉන්න එකනේ. පැයක් ඉඳගෙන ඉන්නවා කිසි දෙයක් කරන්නේ නැතුව. ඉතින් කට්ටියට හිතෙන්නේ ඉඳ තියෙනවා ඒ පැයම හොඳ සෝද සෝඳ සම මල් වට්ටියක් කරන වටේට මේ රුවන්වැලි ඡාය වැඩි අනේකට පිං සිද්ධ වෙන්නේ මොනවත් නොකර ඒක දැනක වාඩිලා ඉන්නවාද කියලා ඇහුවොත් මොනවද දෙයිද මොන උත්තරයක් දෙයිද බෞද්ධයා සිංහල බෞද්ධයා එනතම් මොනවත් නොකර එක දණක වාඩි වෙලා ඉන්න එකද හොඳ නැත්නම් මහා කටින් පිංකමට ගිහිල්ලා ඒකට සම්මාදන් වෙලා කන් පිංකම කරන එකද හොඳ එතන මොනවත් කරන්න තු මෙතන වාඩි වෙලා ඉන්න එකද හොඳ නැත්නම් දඹදිව වන්දනාව කියන එකද හොඳ බරපතල ප්‍රශ්නයක් කුසලස්ස උපසම්පදා වෙන්නේ ඉස්සල්ලා වර්තමාන කුසල රැස්නික නතර වෙන්න ඕනේ. අතීතයේ කියපු අකුසල් ගෙවෙන වෙලාවට කලබල කරන්නේ නැති මනසකින් හිටියොත් ඒක නිහඬ බණක්. ඒකට ආය වෙනව ලවුඩ් ස්පීකර් බැඳගෙන චතුර ධර්ම දේශනා කරන්න ඕනේ මේ ටික තමයි අපේ සිංහලයා ඉස්සර කරේ. අද මොකද වෙලා තියෙන්නේ? පුදුමාකාර පිංගම් රටාවක් නැති කාටද ඕකෙන් වාසි ලැබෙන්නේ? කාර්දෝගෙන් වාසි ලැබෙන්නේ මම මොනක්ක කියන්නේ නැහැ. වාසි ලැබෙන පිරිසක් ඉන්නවා. යම රජුරු එහෙම නෙවෙයි, මාරයා නෙවෙයි. ඒගොල්ලෝගේ නියෝජිත ටිකක් ඉන්නවා මේකේ. ඔයගොල්ලෝ මේ රිටි ටික ගිය ගමන් ඕකට තමයි පිම්පෙච්චියට තමයි සල්ලි දාන්නේ. ඕකට තමයි උදව් උපකාර කරන්නේ. මම ඒකට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. මම මම පිම්පෙච්චිය කියලා නැතුනොත් මට සල්ලි හම්බ වෙනවා. ඒක නැතුව මට කරගෙන යන්න බෑ. ඉතින් එතනදී අර අධි කුසලයට සමාදන් වෙනවා කියන එක කිසි කෙනෙක් කවදාකවත් කියලා දෙන්නේ නැහැ. ඔබට කුසල් කරගෙන යනකොට අධි කුසලයට යන්න පුළුවන්. දැන් කමඨාන් සූත්‍ර වල කියන්න තියෙන්නේ සාමාන්‍ය සද්දයක් ඇහිදී භාවනා කරන්න පුළුවන් නම් උහිට වැඩි සද්දයක් ආවත් හිත කඩා ගන්න තු ඉන්න බලපං. උහිට වැඩි හිතවිල්ලක් ආවත් හිත කඩා ගන්න තු ඉන්න බලපං. ඌට වෙදී කකුලේ වේදනාවක් ආවත් හිත කඩ ගන්න තියෙන බලපං කොහොමද බලන්නේ? වැඩි වේලාව සතිය, වැඩි වේලාවක් ආනපානි, වැඩි වේලාවක් සක්මනේ ඉන්න බලපං. අපි ළඟ තියෙනවා හැකියාවක්. ඒව දරා සිටීමේ හැකියාවක් බුදුහාමුදුරෝ හා සමානයි. අපි හිතන්නේම දරණ එක නෝන්ජල්කමක්. එහෙම නැත්නම් ඒක පරණ කර්මයකට වෙච්ච එකක්. නෑ. අපි ඉපතිච්ච කාලේ තමයි සිද්ධාර්ථ කුමාරත් ඉපදුනේ. විශාල පාරමිතා ශක්තිය තිබුණා. ඒක පරීක්ෂා කරන්නේ අවුරුදු 6ක්. නිකන් ඉඳලා නිවන නිවන හම්බුනේ නෑ. නත්තල් පප්පැවිල් වල මේසෙකට තෑග්ගක් දාලා යන වගේ උදේ වෙනකොට නිවන් දැක්කේ නෑ. අවුරුදු 6ක් කෙරුවා. අපි එකෙන් කාලක්වත් කරලා නෑනේ. 16 16 කලාවක්වත් කරලා නැතුව අපි හිතනවා භාවනා කරනවා කැස්සේ ඉන්න බෑ වැස්සේ ඉන්න බෑ මැස්සෝ ඉන්න බෑ කියලා ওই කමඨාන් වාර්තාව ලියලා තියෙනවා හැම කමඨාන් වාර්තාව අන්තිමට තියෙන්නේ කණපින්දමක් නේ මම භාවනා කරනවා නිදිමතක් අවනේ ස්වාමීන් වහන්සේ නිින්ද නැති කළ දෙන්න. මම භාවනා කරන ස්වාමීන් හිතවිල්ල කනේ ස්වාමීන් වහන්සේ හිතවිල්ල නැති කළ දෙන්න. මම භාවනා කරන වේදනාවක් ආසසන්නේ අයියෝ අසරණයා නේ වේදනාවක් නැති කළ දෙන්න ඒ තරම් ආසයි භාවනා කරන්නේ. මම කතා කර භාවනා කරන සද්දයක් ආව ස්වාමීන් වහන්සේ අනේ සද්ද නැති කළ දෙන්නකෝ මම නිකන් සර්බ බලධාරී දෙවියන් වහන්සේ වගේ මේක අපි තේරුම් ගන්න ඕනේ. මෙව එදාට වැඩිය අපි ඔయిత වැඩිය සද්ද වේදනා ඇතිවිලි දරාගෙන ඉන්නවා. ඒක තමයි අපි යන ගමනේ වටිනාකම. ඉස්සරහට වෙන්නේ මොකද්ද? මරණ දුක කාවත් මරණයනොත් එහාට සතිය ගෙනියන්න පුළුවන්. අනික කිසිම අකුසලයක් යන්නේ නැහැ මරණයෙන් එහාට. ඒක තමයි මට 78 79 ධම්මික හමුදෝ කිව්වේ අනිකෝ සියලුම කුසල් වලට වැඩිය මේ සතිය මරණය හරහා යන එකක්. ඒකට සූත්‍ර දෙක තුනක් සඳහන් වෙලා තියෙනවා. ඒ භාවනානුසෝ ගත කරන ස්වාමීන් වහන්සේලා කොහොමද මේ සති ධර්මය මරණින් එහාට ගෙනිච්ච කියලා. අනෙක් කුසල් විශ්වාස කරන්න බෑ. මේක උගන්වන ලංකාවක් තිබිලා තියෙනවනේ ඉස්සර. මේක තිබිලා තියෙනවානේ මේ සකල සිරින් පිටි ශ්‍රී ලංකාව වරු 1000කට විතර ඉස්සෙල්ලා ලෝකෙම ධර්මද්වීපේ බාටපත් වෙනකොට ඔක්කොම දැනගෙන තියෙනවා සීලම කුසල් වලට වැඩිය සතිය වඩන කෙනා මේ ආත්ම නිවන් දක් ගන්න බැරි වුණොත් අනිවාර්යයෙන්ම ඒක ඉදිරියට ගෙනියනවා. ඒකෙදි මේ අම්මා කරන සතිය දුවට බලපාන්නේ නැහැ. දුව කරන සතිය අම්මට බලපාන්නේත් නැහැ. කිසිම විලාකට ගනුදෙනු කරන්න බෑ ඒකේ. උඹේ කටයුතුඹ කරන්න ඕනේ. ඉතින් ඒ දේ කරගෙන යනකොට අපි දකින්නේ මොකද්ද? මොන තර්ජනයක් ආවත් මොන ගර්ජනයක් ආවත් ධම්මෝ විනානත්‍ය පිතාච මාතා. ධර්මයෙන් තොරමට මගේ කීක් නෑ. ධර්මයේ තියෙනවා කියලා දන්නේ කොහොමද? කරදරෙද්දි මම පුළුවන් තරම් වෙන දෙයක් නෑ සතිය දිහාම බලන්න. ඒකට අපි <clears throat> උදාහරණයක් වශයෙන් කියනවා දැන් මේ වගේ වැඩ වැඩවීමක් එහෙම නැත්නම් භාවනා මධ්‍යස්ථානයක් වුණොත් මේකේ යම් වෙලාවක ගිනි අනතුරක් තියෙනවා නම් අනිවාර්යයෙන් මේ භාවනා මධ්‍යස්ථානේ පටන් ගන්න ඉස්සෙල්ලා හදිසි ගින්නකදී එකතු විය යුතු තැනක් ඇසෙම්බලි පොයින්ට් එකක් පෙන්වන්න ඕනේ ඒක ගෘහ නිර්මාණශීලී අත්‍යවශ්‍ය දෙයක්. අපි පිටරට ගියාම අපි ගන්නවා මේ වගේ තැන් ගත්තාම ඒගොල්ලෝ ඇවිල්ලා අපිට කියලා දෙනවා. වතුර මෙතන, ලයිට් එක මෙතන, මෙහෙම මෙහෙමයි. මෙන්න හදිස්සියක් වුණොත් මේ ලාම් එක ගහන්න ඕගොල්ලෝ ඔක්කොම අහවල් තැනට යන්න කියලා ඇසෙම්බලි පොයින්ට් එකක් පෙන්වනවා. ආශාන්තරට ගොඩ වෙච්ච ගමන් කියනවා දැන් අපි ගමන යන්න හදන්නේ මේක මේ જાති ආශාන්තරාවක්. මේකදී හදිසියෙ හෝ කරදරයක් වුණොත් බඩු බාහිරාගේ බලන්න එපා. විජහාට අසවල් දොරවල් ඇරෙයි ඒ වෙලාවට එකකින් එළියට පනින්න මෙන්න මෙතනයි දොර කියන එක අනිවාර්යෙන් පෙන්නලා දෙන්න ඕනේ. ආන්නේ වගේ තමයි බුදුජානක සංසේ සඳහන් කළ තියෙනවා මේ මරණ බය ආවොත් සතියට හිත දාන්න. වෙන මොකක්වත් එපා ඇසෙම්බලි පොයින්ට් එක කියලා කියන්නේ සතිය. එහෙම නැත්නම් හුස්ම. එහෙම නැත්නම් සක්මන් කරගෙන ඉන්නවනම් කකුල් දෙක. මේක නෙවෙයිනේ අපිට හදිසියක් මරණයක් වෙනකොට මතක් වෙන්නේ. ඒ මොකද අපිට ඊට වැඩි මේ ජීවිතේ පුරා හම්බ කරපු දේවල් තමයි මතක් වෙන්නේ. ඒක ඔක්කොම අපාගාමී. නමුත් ඒ වෙනුවට නූපන්න කුසල් නෙවෙයි මේ කියන්නේ නූපන් කුසල් උපදවන්න උත්සාහ කරොත් මෙතන ඉඳලා මැරෙන දවස දක්වා උත්සාහ කරනවා මොන කරදරයක් ආවත් අම්මා මලක් ගිත ගිනි ගත්තත් සතිය පිටවන්න පුළුවන්ද කුටියකට ඇතුල් වෙන හැම වෙලාවෙම භික්ෂුන් වහන්සේ නමක් සතිය පිටවන්න මම මේ යන්නේ කුටියක් ඇතුළට මේ කුටිය මේ ශ්‍රද්ධාවන්තයන් විසින් පූජා කරන ලද්දක් මම මේක 100ෙන් ඊට ඇතුල් වෙන්න ඕන මම මේ සිවුරක් අඳින්නේ ඒ සිවුර පෙරවනකොට මේක පාංශකූලයක් පිළිවහ ගන්න මිසක මේ රූපලාවන්‍යයට නෙවෙයි කියලා ඒක ප්‍රතිවීක්ෂා කරන්න ඕනේ. දාන පිටක් පරඳනවන්දන වෙලාවේ ප්‍රතිවීක්ෂා කරන්න ඕනේ. ඊළඟ පිටක් පරඳනවන්දන වෙලාවේ ප්‍රතිවීක්ෂා කරන්න ඕනේ. ඉතින් ඒකෙන් කියන්නේ හැම දෙයක්ම පාවිච්චි කරනකොට හැම කටයුත්තක්ම කරනකොට වර්තමාන මොහොතේ හිත ගේනවා. එතකොට ඇති වෙන අර මරණයත් එක්ක සමවිමින් එහෙම නැත්නම් අපි කියනවා ප්‍රතිශක්තිය ඇති කරමින් ඒකට සූදානම් වෙන ලෝකයක් නෙමෙයි සුබ ලෝකය කියලා කියන්නේ. අපිට තියෙන සුබ සංඥා මරණේ නොයේවා. යාළුවෙකුට අම්මට තාත්තට මරණේ නොයේවා කියලා පතනවා. ඒක නෙවෙයිනේ ඇත්ත. එතකොට මේ මරණයට සූදානම් වීම තමයි මරණ හා සමාන දුකක් කෙනකොට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ඉසල ඉසල බැරි බව හැබෑව. එnde එnde එnde එnde ඒතියෙදි හුස්ම බලන එක ඒතියෙදි සතිය පවත්වන එක ඒතියෙදි භාවනා කරන එක තමයි අපි මේ වැඩමුළුවෙන් පස්සේ වැඩමුළුව කර කර යන්නේ. ඒකේ යම් ප්‍රමාණයක දියුණුවක් පේනවා ඇත්තටම කමඨාන් වාතාවරණය. යම් ප්‍රමාණයක දියුණුවක් පේනවා. ඒ කියන්නේ උත්පරීම සන්තෝෂයි. ඊට පස්සේ තමයි ඒ ඇති වෙන කුසල ධර්ම වඩා වර්ධනය කරන එක තමයි අපි කියන්නේ භාවිත බහුලීගත කියලා. එහෙම නැත්නම් ඒකට තමයි කියන්නේ අපේ ජීවන රටාව අපි හැදගැහෙන්න ඕනේ ආජීවය හදාගන්න ඕනේ මේ අමාරුවෙන් හදාගත්ත මේ කුසල මාර්ගය වඩා වර්ධනය කරන්න. ඒකට ආසන්නම කාරණාව තමයි මේ මරණය නිතර සිහිපත් කිරීම. කිච් අජ්ජේව කිච්ච කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ අද කල යුතු දේ අදම කරන්ඩ කවුද දන්නේ හෙට මැරෙයිද කියලා මේක බද්දේ කරත්ත සූත්‍ර වල නිතරම මතක් කරනවා අපිට හරි සැලසුම් තියෙන පස් අවුරුදු සැලසුම් දස අවුරුදු සැලසුම් කොහොමද දන්නේ හෙට මැරෙයිද කියලා තා කරන දැන් කරන්න අපි කියන්නේ භාවනා කිරීලා පැත්තක තියලා ඔය ගර්විත කරන එකනේ ජී ජීවිතය කියන්නේ භවනා කරන්න වෙලාවක් නැහැ. මේ දුවට බබෙක් හම්බෙන්න ඉන්නවා මට තටමඬ වෙලා තියෙනවා. දැන් අත්තම්මලානේ තටමන්නේ අම්මා නෙවෙයි. ආච්චි ළමයි හම්බෙනකොට තම්බිට අමාරු වෙන්නේ රටමලා. අද තියෙන වෛද්‍ය විද්‍යාවත් ඔච්චරයි, අද තියෙන පෞල් ධර්මත් එච්චරයි. ඒ තටමන්නේ කවුද? කවුරු තටමැව්වත් බඩේ බබෙක් නැතුව ළමයි හම්බෙන්නේ නැහැ. තටමලා බලන්නකෝ මුල්ලකට ගිහිල්ලා. හම්බ වෙන්නේ නැහැ. ඒක බොරු කතාවක්. එයා තටම ගනි. ඒක සෝභා ධර්මයේ වෙන දේ. ඕගොල්ලෝ තටමල වැඩ නැහැ. මෙව තමයි අපි ඇහුවොත් එහෙම දැන් මගේ පවුලයාගෙන් ඇහුවොත් එහෙම ඇයි භාවනාවට එන්නේ නැත්තේ කියලා මට දෙනවා එන ලයිස්තුවක්. මේක නිසා බෑ මේක නිසා බෑ මේක නිසා මට ඊට වැඩිය හොඳයි නෑත් එපා බෑත් එපා දැයපෑ කියන කතාව තමයි නෑදෑයි කියන්නේ. අනේ අහන්නවත් එපා. දැන් ඇහුවොත් බිමට දාපුවත් බල්ලෝ කන්නේ. ඒ තරම් දේවල් කියන්නේ. කියනවා අපි මේ දවස් දෙක තුනක් හතරක් පහක් හයක් අටක් අටක් මේ කරන වැඩේ ඔයාලා දන්නවද කොච්චර අමාරුද කියලා. ඒ මොකටද මේ අද ඉඳලා මරණ තැක් දක්වා අද තනවා වඩා ගන්නාලද කුසලයේ දිගට දිගට කරගෙන යන්න. මොකද එතකොට කරන්නේ නිතරම වේදනාව හරහා මරණේ ශීපත් වෙනවා. හතිය කැඩීම හරහා මරණේ ශීපත් වෙනවා. හිත පිටියම හරහා මරණේ ශීපත් වෙනවා. ආන් ඒක තේරුම් අරගෙන හිත කරදර ගන්න නැතුව ආයෙ ගෙනල්ලා හිත තියන්නකෝ. ආයෙ ගෙනල්ලා හිත තියන්නකෝ තියන්න තියන්න අපිට තේරෙනවා මොන තරම් කරදරයක් වුණත් අකුසලයක් වුණත් කුසලයක් වුණත් නැවත අරමුණේ හිත ගිනත් ලැබීමේ හැකියාව දශම ස්ථානකින්වත් අඩු වෙන්නේ නැහැ. ඒක තමයි අපි කමඨාන් සුද්ධ කරලා ලියන්න ඕන. මට ඉස්සෙල්නම් කයින්කොට සතිය ගන්නවා, වහිනකොට සතිය ගන්නවා, මැස්සන්න සතිය ගන්නවා. දැන් සාමාන්‍ය මැස්සෙත් දෙන්නේ වැස්සට වැස්සට සතිය කැඩෙන්නේ නැහැ. මොකද අපි ඉගෙන ගන්නකොට ඉපදෙනකොට ගෙනාව කුසලතා නෙවෙයි නෙමෙව්වා. ඉස්කෝලේ ඉගෙන ගත්ත කුසලතා නෙවෙයි නෙමෙව්වා. කරලම ඉගෙන ගත්තා. ආනේ කරනකොට අපි ටික ටික ටික ටික මරණයේ පෙරහුරුවක් ගන්න. උදාහරණයක් වශයෙන් එහෙම දිගට භාවනා කරන කෙනාට නොබෝ කලකින් මේ හුස්ම සම්පූර්ණයෙන් නැති වුණා වගේ තේරෙනවා. කය නැති වුණා වගේ තේරෙනවා. එහෙම නැත්නම් උන්නා මල නැතුණා වගේ තියෙනවා. ඉතින් ඒක බය හරි භයානක දෙයක් ජීවිත ආසාව තියෙන කෙනාට. එහෙම නැත්නම් කාය ආසාව තියෙන එක. ඉතින් ඒ නිසා කියනවා සද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රියන් වැඩෙනකොට කාය ජීවිත ආසාව අයින් කරපු කෙනාට විතරයි මේ ඉන්ද්‍රිය ධර්ම වල වර්ධනය සිද්ධ වෙන්නේ. ඊශා නවාහාකාරයේයි ඉන්ද්‍රියානි තික්ඛානි භවಂತಿ කියලා අපේ විසුද්ධි මාර්ගයේ සඳහන් කරලා තියෙනවා පොඩ්ඩක් හරි සද්ධාව විරිය සතිය සමාධි ප්‍රඥා වැඩෙනවා නම් මේ නම ක්‍රමයකට මේ වැඩෙන මේ ඉන්ද්‍රිය ධර්ම වඩන්නේ කියලා. එක ලක්ෂණයක් තමයි කායේච ජීවිතේච අනපෙක්ඛතා උපට්ඨපේති. ශ්‍රද්ධාව වැඩෙනවා නම් ජීවිතේ ගියත් කය නැති වෙලා ගියත් මම මේක කරනවා. එක එක කියන්නේ සාමාන්‍යයෙන් වාඩි වෙනකොට කයයි ජීවිතයයි බුදුරජාණන් වහන්සේට පූජා කරලා වාඩි වෙනවා. මම මේ වාඩි වෙන්න හදන්නේ බුදුජාන් වහන්සේ විසින් අපිට කියලා දුන්න සතිය පිහිටීමේ උපක්‍රමයකට කායයි ජීවිතයයි බුදුහාමරට පූජා. ඉතින් ඒ වෙලාවේදී අපිට හිතන්නකෝ කොන්දේ අමාරුවක් ආවා. එහෙම නැත්නම් අපිට මේ කොරෝනා ආවයි කියලා හිතුණා. එහෙම නැත්නම් මට දීවැඩියාව තියෙනවායි කියලා හිතුණා. ඒකට සීපත් කරනවා මගේ ජීවිතේ බුදුහාමරට පූජා කරලා තියෙන්නේ. කාය පූජා කරලා තියෙන්නේ. එන ලෙඩේ බුදුහාමරත් එක්ක ගනුදෙනු කරගන්න මට ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි අපි මේ ගී ගියා තනනවා කියලා කියන්නේ. අපි ආ කාටවත් වගවීමක් නැහැ. අම්මෙක් නැහැ, අප්පෙක් නැහැ. අපි ගැන බලන්න කවුරුවක්වත් නැහැ. ඉතින් ඒක නට ලේසි වැඩේ. ඒ උනාට ලේසි උනාට කරන්නේ කරන්නේ තාමත් මෙඩිකල් මේ ඉන්ෂුරන්ස් ගන්නවා, බූදල් වලට ඉන්ෂුරන්ස් ගන්නවා. ඕ අද පැවිද්දේ වගේ කෙසේ නමුත් අපි දිගින් දිගටම දිගින් දිගටම මේ කාය ජීවිත নিরপেক্ষව යනවා නම් අපි තේරුම් ගන්නවා ජීවිතයට හේතුව මරණ හේතුව ජීවිතේ ජීවිත හේතුව කර්ම ඒ කර්මක්ෂය වෙන්න නම් ඔය අර අනේ තීර්ථකයන් වගේ අනාර්ය පරිශන කරලා බෑ ඒ කර්ම ඇති වෙන්න හේතුව හොයන්න ඕන අපි අකමැති වුණත් කර්ම ඇති වෙන්න හේතුව මේ ශාන්ති මතක් කරලා තියෙනවා අපිට කර්ම ඇති වෙන්න හේතුව මේ අපි කරන දේවල් වල ආදීනව දැනන තියෙනවා. සුබ වශයෙන් බලනකම්. මේ දේවල් සුබ වශයෙන් බලනවා නම් එයාට ඒව තෘෂ්ණාවක් අනිවාර්යයෙන්ම උපදිනවා. මේකේ ආදීනව දකින්නේ නැහැ. ඒ ළමෙක් උපදිනකොට ඒක මරණයක් කියලා තේරෙන්නේ නැහැ. මම හොඳ ගයක් හැදුවා නම් ඔක කැඩිච්ච දවස් මට ඔයිට වෙඩි දුකක් එනවා කියලා තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපි හිතමු අර කවුද ලියලා තිබුණා මට ප්‍රථම ධානය ලැබුණා. හරි ආසයි. ප්‍රශ්නයක් නැහැ. කුවිලාකට උක නැති වුණොත් උමනා වෙලාවට වහකණ්ඩ හිතෙනවා. ඇයි යකෝ මේ කොහොම එපයි කියලා ලබාගත්ත මේ ධානය මාව අතහැරලා ගිහිල්ලා. එක නෙවෙයි දෙකටත් එහෙම වෙනවා. ඕනෙම ධානයකට වෙන්න පුළුවන්. ඉතින් එතකොට අර අර කෙනන් තියෙන ගෑණිට, දරුවට, අම්මට තියෙන ආශාවනේ. දැන් තියෙන්නේ ආධ්‍යාත්මික දෙයකට තියෙන ආශාව. ඒකට කියනවා ධම්මොද්දච්චය කියලා. උපයාලා සපයා ගන්නලද මේ ධාර්මික දේත් ගිලිහෙන වෙලාවට පුදුමාකාර බලාපොරොත්තු සුන්වීමක් ඇති වෙනවා. ඒ මොකද ඒ තරම් අරකට ආසයි. ඉතින් කාටද පුළුවන්නේ එවැනි පළවෙනි ධ්‍යානයක් ලබනද ඒකට ආසා නොකර කරන්න බෑ කාට හරි ගියක් හදන්න පුළුවන් දී ඒ ගේ සැලසුමට ආසා නොකර කාට දරුවෙක් හදන්න පුළුවන් ද දරුවට ආදරේ නොකර පැලයක් හදන්න පුළුවන් පැලයට ආදරේ නොකර උකට තමයි සුභ සංඥාව කියන්නේ. සුභ සංඥාව කියන්නේ තෘෂ්ණාව වැగిරෙන දෙයක්. ඒක නිසා සුභ සංඥාවට කියන ආසන්නම සතුරා ද්වේෂය. ඈතින් තියෙන්නේ තණ්හාව. නිසා කාමයේ වැඩි නම් සුභ සංඥාව වඩන්න කියනවා. හැබැයි සුභ සංඥාවට වෙනුවට අසුභ සංඥානේ වඩන්න තියෙන අසුභ සංඥා වන්නකොට සීදීනසා ගන්න හිතෙනවා. ඒ ඒක බොහොම කෙටි කෙටි සිද්ධියක්. අසුභ සංඥාව වඩනකොට අපිට මේ ආශාව නැති වෙන එක සාමාන්‍යයෙන් ඉතින් අපි බලාපොරොත්තු වෙන දේ. නමුත් ඕනෑමට වැඩි ගිය ගමන් මාරාන්තිකයි සීදීනසා ගන්න පුළුවන්. බුදුජානක වෙලාවක මේ සංඝයාට අසුභ සංඥාව ගැන කියලා දීලා සංඥා බුදුජාණන් වහන්සේ වඩිනවා භාවනාවට මාස දෙකකට විතර කැලීකට. ගියාට පස්සේ මේ සංඥා වහන්සේලා අසුභය අසුභය අසුභය අසුභය අනිච්ච දුක්ඛ අනත්තං අනිච්ච දුක්ඛ අනත්තං කියන විදිහනවා. ඊගා මොහොතෙත් අසුභයි. ඒ නිසා ඒ ළඟ ඉන්න මනුස්සට කියනවා මගේ පාත්‍රයේ සිවුරු දෙන්න මගේ බෙල්ල කප්පන් කියලා. ඒ හරි කැරකෙන මනුස්සයෙක් ඉන්නවා මිගලන්ඩ කියලා. ඒ මනුස්සයා ඇවිල්ලා මේ හොඳ පීයක් ගාගෙන එනවා. ආවට පස්සේ අර හාමුදුරුවෝ කියනවා මේ වැඩක් නැහැ, ඉඳලා වැඩක් නැහැ. හරි ශෞතුයි. ජීවිතේ හරිම ශෞතුයි. කියලා බෙල්ල කපනවා. දවසට එක කපනවා, දෙක කපනවා, තුන කපනවා, හතර කපනවා. එnde ende ende මේ සංඝයා සීදීනස ගන්න පස්සේ මේ මිනිස්සයා ගඟට ගිහිල්ලා අර ලේතර විච්ච මේ කඩුව හොදනවා. හොදන යනකොට හික වෙලාගෙන සානේ මේ අහිංසක සංඝයා කපන එක වැරදිද දන්නේ නැහැ කියලා. නෑ තේරෙන්නේ. ඒතකොට ගඟේ උඩින් ඇවිදගෙන යන දේවතාවු නෑ නෑ අපි අපේ කෙලින්ම ස්වර්ගෙත් යන්නේ. මොකද බිල්ල කැපිල්ලෙන් වෙන්නේ අනිකරම ඒගොල්ලෝ ස්වර්ග වෙනවා. හරි මම ඊට පස්සේ 60 70 කපනවා. බුදුචාන් වහන්සේ නෝට පාළුයි. ආනන්ද හැමතුරෙන් කතා කරලා අහනවා ආනන්ද මොකද මේ සංඝයා අඩු වෙලා කියන්නත් බෑනේ ආනන්ද හැමතුරන්ට. අනේ ස්වාමීන් වහන්සේ අසුබ සංඥා වැඩියෙන් වඩලා වඩලා ඒගොල්ලන් සීදීනසා ගන්න ඉඳලා තිනවා. මිගලන්ඩියත් ඇවිල්ලි වෙලා පාත්‍රයේ සිවුරක් දෙන්නම් ගන්නවා පෙළ කපනවා. දිගට ගිහිල්ලා තියනවා කියන බුදුරජාණන් කියනවා සංඝයා ඔක්කොම කැඳවන්නේ කියලා. කැඳවලා කියනවා මහන්නේ ඕනම භාවනාවක මේ වගේ විපල්ලාස තියෙනවා ආනාපානය ඇර. ඕනම භාවනාවක මේ වගේ විපල්ලාස තියෙනවා ආනාපානය ඇර. ඒකට කියනවා උපක්ලේශ කියලා. උනාට වැඩි අසුභ සංඥා වඩන්න යනවනම් අත්කිලමතාන යෝගයට කියලා සීදීනස ගන්න පුළුවන්. හැබැයි උනාට ඒක කාමේ වැඩි නම් අසුභ සංඥාව වඩලා කාමයේ අඩු කරන්න බලන්න. මේකේ සමතුලිතතාවය තමයි ප්‍රශ්න. ප්‍රශ්නේ. අපි කර්ම රැස් කරන්නේ මේ ජීවිතයේ සුභයි කියලා බලපු නිසා තමයි. ආදීනව නොදැකීම. එහෙම නැත්නම් මේක සුභසේ දැකීම. ඒ නිසා අපිට මේ සුභපතන සියලුම දෙනා මේ ජීවිතයේ ආදීනව මකලා අපිට ලස්සන පේන්ට් එකක් ගහලා අපිට මේකේ හොඳ පැත්ත පෙන්ලා දෙන්න හදනවා. ඉතින් ඒක තමයි ඒකයි කියන්නේ භාවනා කරගෙන යනකොට හුස්ම පවා නැති වෙනවා. වේදනා පවා නැති වෙනවා. ඒ නිසා පටන් ගන්නකොට මේක සුබ වශයෙන්, ගොරෝසු වශයෙන්, මගේ වශයෙන් පෙනුනට අසුබ සංඥාවෙන් වඩනවා නම් එයා දන්නවා මේ දේ වෙනස් වෙන සුළුයි. එතකොට එතන අනිත්‍යයට ඉඩක් තියෙනවා. සුබ සංඥාව આવොත් නිත්‍ය සංඥාව තමයි වැඩෙන්නේ. මේ දරුවා හැමදාම ජීවත් වෙන්න ඕනේ. මං හදන ගේ හැමදාම තියෙන්න ඕනේ. මගේ නිත්‍ය දේපොළ හැමදාම තියෙන්න ඕනේ. මට මේ ඔක්කොම දේවල් හැමදාම තියෙන්න ඕනේ තමයි ඔය රක්ෂණ සංස්ථාවල තැම්පත් කරන්නේ, බැංකුවල තැම්පත් කරන්නේ. බැංකුවයි රක්ෂණ සංස්ථාවයි තැම්පත් කරපු එක පැනලා යනවා. කාටද ලාභ? බැංකුවට තමයි. පුදුමාකාර සල්ලියක් තියෙනවා ස්විස් බැංකුවල ඒ ස්විස් බැංකු වල තැන්පත් කරන එකන රහසක්. කෝටි ගණන්. දැන් පහුගිය දවස්වල ලංකාවෙන් ගහපු දෙහිලි කොහමද? ලංකාවේ බැංකු වල තැන්පත් කරන්න පුළුවන් දෙව්ව කරන්න බෑ. ස්විස් බැංකු වල ඕනේ අපරාධයක් කරලා හම්බන්න පුළුවන් ලේතවරුණු මුදල් නෝට්ටු සංගවණු ස්විස් බැංකු රහස් කියලා ඔන්න ගුණදාස ලිංගිය පොතක් කියලා තියෙනවා. කොච්චරක් සල්ලි තියනවද අයිතිකාරය දන්නේ නැහැ. මේවට බුදුරජාණන් කියන්නේ අප්‍රිය දායාදේ කියලා. මරණයට පස්සේ හම්බ කරපු දේ තමන්ගේ ප්‍රිය කෙනාට නෙවෙයි ලැබෙන්නේ අප්‍රිය ආයතයක් ලැබෙන්නේ. ඉතින් ඒ නිසා වැඩියෙන් තැම්පත් කරපේකාට වැඩියෙන් පපුව දානවා මැරෙන්න ගියාම. ඒ මොකද මේ සුභ සංඥාව. ඒක පිළිකාවක්. ඉතින් ඒ වෙනකොට අසුභ සංඥා වැඩුවා නම් අපිට දරුවෝ හම්බ වෙයි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් දරුවෝ මැරෙනවා. අපි ගෙවල් හදනවා, කැඩෙනවා. කන්දේ gedara නයි දෙයටයි කියන්නේ කැඩෙන ගෙවල් නුඹ මොකටද හදන්නේ? ගයක් ඇර ගයක් නාදා සිටින්නේ ගෙන්ගිය දාගෙට ගිනිලාට වෙන්නේ. කන්ද ගෙදර නයිද කියන්නේ පංචස්කන්ධේ ලොක්කා විඥාණයට කතා කරලා කියනවා. ඔබ හැමදාම රූප ලෝකයක්ම වනවා, වේදනා ලෝකයක්ම වනවා, සංඥා ලෝකයක් වනවා, සංස්කාර ලෝකයක් වනවා. ඔව ඔක්කොම විනාශ වෙනවා. එදාට ගෙන්ගියදා, ගෙතනිනිලා තැවෙන්නේ. ඒකට විඥාණයට කියන්න ඕනේ උඹව ස්ථිර කරගන්න තමයි මේ රූප ලෝකෙ ස්ථිර කරගන්න හදන්නේ. උඹ උඹ තමන් ස්ථිර කරගන්න තමයි මේ වේදනා ලෝකෙ ස්ථිර කරගන්න හදන්නේ. උඹ උඹට ස්ථිරතාවය ලබා ගන්න තමයි මේ සංඥා ලෝකෙ විස්තර කරන්න හදන්නේ. උඹ උඹේ මවපු දේවල් ස්ථිර කරගන්න හදන්නේ උඹ ස්ථිර කරගන්නයි. බුදුජානකෝත් ගහන ගැහිල්ල ගහන සංඥා විස්තර කරන්න දෙන්න එපා. මේ අසුබ සංඥා වඩන්න, මරණ සංඥා වඩන්න. ඒකට මේ රැස් කරලා තියෙන දේවල් නරක නැහැ. අසුබ සංඥාවෙන් බලනවා නම්, මරණ සංඥාවෙන් බලනවා නම් මොකද ලෝකේ කවුරුවක්වත් ඉස්තර කරලා නැහැ නේ මොනවාක්වත් සාතික කෙරුවයි කියලා. ඒ නිසා ওই දේවල් වල දෝෂයක් නැහැ. ඒ දේවල් අසුබෙට බලන්න, ඒ දේවල් මරණ සංඥාවෙන් බලන්න. ඒත් අපිට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ආනේ එහෙම කරනවා නම් එයාගේ පාවිච්චියට කියන්නේ අපි එයා ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරනවා මිසක් සුඛෝපභෝගීත්වය සඳහා පාවිච්චි කරන්නේ මාන්නක්කාරකම සඳහා පාවිච්චි කරන්නේ අල්ලපු ගෙදර මනසට පෙන්නට පාවිච්චි කරන්නේ එහෙම නැත්නම් මේක අනිවාර්යෙන් මට සුදුසු කෙනාට බඩ දෙන්න පුළුවන් වෙයි කියන විශ්වාසය ළඟ නැහැ යශෝදරාව පිටත් කරන්නේ රාහුල පුංචි හාමුදුරුව අර එන්නේ මේ තාත්තා. ඉල්ල දායාදේ ඉල්ලගනින් කිය. බුදුජානකගේ හෙවණට ගිය බුදුජානකගේ අවුරුස පුත්‍රයා රාහුල හාමුදුරුව උඩ තියා බලලා කිව්වේ මොකද්ද? මහාන උඹ හෙවණල්ලත් මට සැපයි. මට අම්මා කිව්වා ඉල්ල දායාදේ ඉල්ලගන්නේ කියලා. නැත්නම් මේට සුලගිල්ලෙන් අල්ලගත්තා. දුන්නේ මොකද්ද දෑවැද්ද? සාරිපුත්‍ර සාංශ කිව්වා මෙන්න මේක ඉස බාල පැවිදි කරපන් කියලා. ආද්ද කෙරුවනම් විසා කවුද යසෝදරාව අනිවාර්යෙන් මානව හිමිකම් පිළිබඳ කොමිසමට ගිහිල්ලා කියනවා මේ මිනිස්සයා ගියා මදිවට දරුවත් අරගෙන ගියා. එහෙම දෙන්න බෑ. අනිවාර්යෙන් මට දරුවා අයිති කියලා මානව හිමිකම් කොමිසම නොගියා නෙවෙයි. ගියා රජ්‍ය රෝගාවට. ගියා රජ්‍ය රෝගාවට. රජ්‍ය රෝගීලා කිව්වා හාමුදුරනේ බුදු හාමුදුරනේ ඔබ වහන්සේ ගිය දවසේ මට ඇතිවෙච්ච දුක මෙච්චරයි කියන්න බෑ. ඊට පස්සේ මම රජකම දෙන්න ඉතාලියේ නන්ද කුමාරයාට මේ හෙට කසාද බඳිනවයි කියලා, හෙට ගෙට ගෙවදිනවයි කියලා, හෙට යෝරාජ වෙනවයි කියලා පාත්‍රය අතර දීලා අඬ ගහන ගියා. නන්දාව කියද්දී ගියත් හිමිනි වහා එන්න කියලා. පොට්ටුව හිඳෙන්න වේලෙන්න ඉස්සලා එන්නේ කියලා උඩුකය නිර්වත්ව කිස් එකක් දෙන්නම් කියලා. උන්දත් පැවිදි කරා. අන්තිමට බලාපොරොත්තු තිබුණේ රාහුල විතරයි මිනිස්සුත් ගෙනිච්ච ඊළඟට මීට පස්සේ මං වරයක් ඉල්ලන්නම් මේ දිමව්පියන්ගෙන් අහන්න නැතුව දරුවෝ පැවිදි කරන්න එපා බුදුහාමර ඒකට දුන්නා බෙදි කියලා ඉවරනේ දැන් අතන නන්දහමසුවත් ගිහිලා දැන් අපි පැවිදි කරන්න ගියාම අපිට අනිවාර්යයෙන්ම ලියුමක් ඕනේ දිමව්පියන්ගේ කැමැත්ත ඕනේ කියලා ඉතින් මට බැනලා තියෙනවා බඳින්න ඉන්න කෙල්ලෝ දෙන්නේ කැවිලා තිත්ත කුණු හරපේ ඕකට කොහොමඩක්වත් මහානකම කරන්න දෙන්නේ නැහැ. ඔබ වහන්සේ ටිකක් කවුරු ආවත් මම විරුද්ධව ක්‍රියාත්මක වෙනවා. ඔබ වහන්සේට අයිතියක් නැහැ මට මේ බඳින්න තියෙන මනුස්සයාට මෙහෙම පැවිදිව මං කවන්නේ එහෙම කන්නේ බැරන් කියලා තම්බරන් ගන්න. ධම්මන කාපම් බැදගෙන කාවේ මට සම්බන්ධයක් නැහැ. මට ඇඟිල්ල තරවටු කර කර අම්මා කෙනෙකුත් බැලලා තියෙනවා. ඒ ඒ ලව් කරන කෙල්ලත් බැලලා තියෙනවා. ඒක මහා අපරාධයක් කියලා මේ මේ පැවිදි වෙන්නේ. ඉතින් යසෝදරා කොහොම හිටින්නේ නැද්ද? දුන්නේ මොකද්ද දෑවැද්දට? ඔයගොල්ලෝ මොනවද දෙන්නේ දරුවන්ට දෑවැද්දට? සුභ සංඥාවයි මරණය නොවේවා කියන කතාවයි. කමන්නේ ඒක වෙනවනම්. ওই මරණ සංඥාට තියෙන මේ අල්ජිනව නොදැකීම නිසා අපි රැස් කරන සේර මල් මාලෙට මල් ලමුනන්නා වගේ රැස් කරන මරණ මොහොතේදී ඔක්කොම බිඳුවට බහිනවා. රැස් කරාට කමක් නැහැ. අසුභ සංඥාවෙන් බල්ලා. රැස් කරාට කමක් නැහැ. මරණ සංඥාවෙන් බල්ලා. එතකොට මේ මිනිස්සයා ජීවත් වෙන්නේ ප්‍රයෝජනේ සලකලා මිසක් මේ සුඛෝභෝගීත්ව වෙන්න අනුන්ට වැඩිය ලොකු වෙන්න මාන්නක්කාර වෙන්න ඒ ටික නෑ. අපේ සිංහලයාගේ තිබුණේ ඒක. ඉස්සර සිංහලයාගේ බලන්න ඕන තැනක නටබුන් වෙච්ච තැනක පන්සලයි රජමැදුරයි ඇර කවදාකවත් ගිහියෝ හිටපු ගයක් හිතුරලා නැහැ. රජමැදුර තියෙනවා. මොකද මුළු ගම මේක තුළ රටම ඉවරලා ඒක හදනවා. පන්සල තියෙනවා. ඔය පන්සලේ තමයි සීල උත්සව කරන්නේ. පන්සල තියෙනවා. මිනිස්සු හිටපු ගෙවල් තියෙනවද කියලා බලන්න. අද මිනිස්සුන්ගේ තියෙන ගෘහ නිර්මාණ ශිල්ප දිහා බලනකොට හිතා ගන්න බෑ. ඒ තරම් මාන්නක්කාරයි. ඒ තරම් කියාපෑම. ඒ තරම් කාමෙට තියෙන ආශාව. ගෙවල් හදන්නේ වෙන මොනකටත් නෙමෙයි වට වෙලා කාමේ කරන්නේ. ඒකට මරණ සංඥාව ගන්න බෑ. ඉතින් ඒ නිසා කියන මේ ආදීනව නොදකින්න හේතුව මොකද්ද? අවිද්‍යාව. අපි හිතන්නේ අරයට වැඩිය මම ලොකු ගයක් හැදුවොත් මට ලොකු රස්සාවක් හම්බුනොත් ලොකු පරියක් ලැබෙනවා නම් ලොකු ඉහළ කුලයක උපදිනවා නම් අම්මා පින. ඒක ඇත්තටම බුදුරජාණන්සේ දාන කතාවේ ශීල කතාවක සඳහන් කරනවා. නමුත් සමාධි කතාවට යනකොට ප්‍රඥා කතාවට යනකොට අටුවාචාර්යන් වහන්සේ සඳහන් කරනවා හරියට ලස්සරට ඇතෙකුට අඳලා ඇතෙකුට අඳන් ඉඩ තියෙනවානේ ඔය ගෑනුන්ට එහෙම නම් තියෙන්නේ අර මූණේ තොල් ටිකයි කොම්මුල් දෙකයි විතරනේ තියෙන වෙන පාට කරන්න තැන් නැතිකමනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඇතිකොට ඕනේ ඇත්තට ඇඳපුවාම අන්ධතෑයි. ඉතින් ඔක්කොම කරලා හරි ගස්සලා භාවනාවට යනකොට හොඳේ කපලා දැම්මා වගේ තමයි කියලා කියනවා. ලස්සන්ට අඳපු මාලිකාව ඇත හිතන්නකෝ. ඔක්කොම ඇදලි වුණාට පස්සේ හොඳේ කැපුවාට පස්සේ මොකද වෙන්නේ? නැත්තම් ලස්සන ගෑණිගේ නායක කැපුවාට පස්සේ මොකද වෙන්නේ? ඒක තමයි බුදුසසුනේ මේ මරණ සංඥාවේදී කරන්නේ. ඉතින් ඉන්සාව 60 පිළිලා හොට බිම යනකොට පස්සේ නම් නැහැ තිබුණත් එක නැත්ත් එක එනවා බැඳගෙන මේවා භාවනා කරන්නේ. නැත්නම් තරුණ වයසේ කෙනෙක් ආවොත් එහෙම. ඒක සරයක් මේකට ආවා ලංකාවේ ඉන්න නඳු නිලිය 60 දෙනෙක් 40 දෙනෙක්. ඇවිල්ලා භාවනා කරා. ඉතින් මං කිව්වා ඊර්ෂ්‍යාව වගේ හිතෙන්නේ නැති මම මම කැතෙහිඳ ඒගොල්ලෝ ලස්සන නිසා මුත් ලස්සන නෑ. ඇත්තටම ලස්සන නෑ. ඒක වෙනම කතාවක්. ඊට පස්සේ එකෙක් එළියට ගියාට පස්සේ මේ ඔෆිස් එක ගාවදී මම අපේ වැඩ කරන කෙනෙකු අනේ මහත්තයා ආපහු එන්නේ ප්‍රධානම නළුවෙක්. ඊට පස්සේ කිව්වා මං ආපහු එනවනම් එනවා. මොකද හේතුව අපිට එළියට යන්න බෑ. ගිය ගමන් කැමරාවක් ගේනවා. ගිය ගමන් සම්මුඛ පරීක්ෂණයක් තියෙනවා. පන්සලකට යන්න දැන් මොනවක්වත් කරගන්න දැන් මේ කාටවත් එන්න දෙන්නේ නෑනේ. ඊමණසයි හිටපු දවස් පහේම රැවුල කැපුවේ නැහැ. ඊට පස්සේ මං කෝ අනේ කරුණා කළා එන්න නම් එපා. මේක ඕගොල්ලෝ ආපුවම ඔයිට හරි කරදරයි. නලු නිලිය නොවන නලු බට්ටවාවට කමන්නේ. මොකද මේ තරම් මේ ලෝකයේ මේ මිනිසුන්ට අන්දන ඇඳිල්ල. ඕගොල්ලෝ හරියන්නේ ඕගොල්ලෝගේ දරුවට අන්දන ඇඳිල්ල වගේ තමයි. ඉතින් ඒ අතරමැද මේ මරණ සංඥාව කියන එක දැනගත්තා නම් මේ භාවනා කරන කෙනෙකුට කරදර, භාවනා කරන කෙනා දුක්, භාවනා කරනට අමලි භාවනා කරනට බලාපොරොත්තු නැති දේවල් මෙන්න මරණ සංඥාව ක්‍රියාත්මක කරන තැන. එහෙම කරනවා නම් වාඩි වෙනකොටම වාඩි වෙනවා නම් ওই එන දුකක් ආපු දින එක හොඳයි මේ මගේ පරණ කර්ම ගෙවෙන්නේ මේ වෙලාවේදී කෙඳිරි ගන්න නැතුව මට අනේ මේ දේ කරගන්න ලැබේවා කියලා භාවනා කරනවා නම් යම් කිසි කෙනෙක් යාට වෙනදාට වැඩි වේලාවක් සතිය පවත්වන්න පුළුවන් වෙනදාට වැඩි වේලාවක් මූල කර්මස්ථානයේ ඉන්න පුළුවන් මිලන්ත වැඩි වේලාවක් ඉඳගෙන ඉන්න පුළුවන් මිලන්ත වැඩි වේලාවක් සක්මන් කරන්න පුළුවන් වෙන මොකක්වත් බලපාන්නේ නැහැ ඉතින් ඒකට වෙන්නේ මොකද්ද ඒ වෙනුවට මේ භාවනා නොකර අපි හම්බ කරන දේවල් වල තියෙන ආදීනව පේනවා. ආදීනව පේනවනම් හම්බ කරපු දෙයට ඉච්ඡර තෘෂ්ණාවක් හටගන්නේ නැහැ. ඉච්ඡර තෘෂ්ණාවක් නැත්තම් කර්ම රැස් වෙන්නේ හම්බ කරනවා. කර්ම රැස් වෙන්නේ නැහැ. ඒවබනට දහනට යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ කර්ම රැස් වෙන්නේ නැත්තම් භවයේ පවත්තගෙන යන ජීවිතයක් ආයේ උපදින්න හේතුවක් නැති වෙලා යනවා. ආයේ උපදින්න නැත්තම් මැරෙන්නේ නැහැ. ආයෙ බුදුන් නැත්තම් මැරෙන්නේ නැහැ. නිකන් සක්මන් කරනකොට බෑන්ද ලේවකේ බිම වදින්නේ නැහනේ. අද එක්කනේ ලියලා තිබේ. ඒ බිම වදින්නේ නැති කොටසට ජරා ව්‍යාධි මරණ නැහැ. උදිපදිලා නැහනේ. අපි දන්නේ විලුඹ හැප්පුණා දන්නවා, කොට්ටේ හැප්පුණා දන්නවා, ඇඟිලි හැප්පුණා දන්නවා. ඒවට જાති ජරා ව්‍යාධි මරණ තියෙනවා. හැප්පෙන්නේ නැතිදී හුස්ම ගන්නකොට ආශ්වාස ප්‍රශ්වාස දෙක මැද තියෙන එක ඉපදිලා නැහෙනි. ඉපදිලා නැත්තම් වයසට යන්නේ නැහැ, ලෙඩ වෙන්නේ නැහැ, මැරෙන්නේ නැහැ. අපිට කොච්චර කාලයක් යයිද මේ ඉපදින ලෙඩ වෙන මැරෙන දේවල් බලබලා නැත්නම් හුස්ම බලබලා හුස්ම දෙකක් අතර තියෙන හිස්තන බලන්න අඩිය තියෙනකොට මේ ලේ වකේ වදින්නේ නැහැ කියලා බලන්න කකුල ඉස්සෙල වෙලා ආයේ තියෙනකන් දැනෙන්නේ නැහැ කියලා බලන්න ආන්න ඒක තුල තියෙනවා මොකද්ද මරණ සංඥාවක් ඒ නිසා භාවනා කරන්න, සක්මන කරන්න, විලුඹ බලන්න, කොට්ටේ බලන්න, ඇඟිලි බලන්න. නමුත් ඒකේ අවසානය තමයි මේ දැනෙන දේට අමතරව නොදැනෙන විශාල කොටසක් තියෙනවා. රත චක්‍රයක් කරගෙනකොට මේ බෝඩ් එකක් දාලා තියෙන්නේ ඒකාරෝගිය කොච්චර පොඩ්ඩද විම ගෑවෙන්නේ කියලා බලන්න රෝද එක. ඉතින් ගෑවෙන්නේ නැති කොටස නැති වෙලාද? නෑ. අර ගෑවෙන කොටස සාපේක්ෂව බලන්න ගෑවෙන්නේ නැති කොටස් ආන්න එතකොට ඒක ආරෝපණයට අපිට සතිය වැටෙනවා. හුස්මෙත් වැටෙන කොටස හරහා නොවැටෙන කොටස් බලන්න ඉපදිලා නැහැ. ඒකට මරණයක් නැහැ. නිසා භාවනා කරනට අන්නේ මේ දැක්ම ඒකට මේ සූදානම් ශරීරේ අන්නේ මයින්ඩ්සෙට් එක වෙනස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැත කරනවා සිල් දෙනාට ශනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා